6 වෙනි ධර්ම දේශනාව. පින්නතනි කලින් ධර්ම දේශනාවේදී අපි දේශනාව නතර කරන්නට යෙදුනේ මේ 이르දි මහත්තතාවය පිළිබඳව ටිකක් සාකච්ඡා කරලා සුමන සාමණේරයන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ 이르දිය පිළිබඳව කරුණු ටිකක් දක්වලා අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනා. අපි අද ධර්ම දේශනාව ඒ 이르දි මහත්තතාවය පිළිබඳව ඉතුරු කාරණා ටිකක් සාකච්ඡා කරමින් ඉදිරියට පවත්වාගෙන යමු. සුමන සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් නෙමෙයි. සුමන සාමණේරයන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ශිෂ්‍ය රතනයක්. උන්වහන්සේ ශිෂ්‍ය රතනයක් වෙලත් උන්වහන්සේට කරන්න පුළුවන් හැකියාව උන්වහන්සේගේ 이르දිමය ශක්තිය තවත් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි තැනක තමයි තියෙන්නේ. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් නොවන රහතන් වහන්සේ නමකට ඒ වාගේ 이르දි මහත්තාවයක් තියෙනවා නම් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ 이르දිය කොයි තරම් ප්‍රබල වෙන්න ඕනේද? ඒ 80 මහා ශ්‍රාවක බෝධිය වෙනුවෙන්ම මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්නේ. එහෙනම් සාමාන්‍ය රහතන් වහන්සේ නමකට වඩා හැම ගුණාංගයක්ම ඊටාම ඉහළයි. එහෙනම් ඒ 이르දිමේ ශක්තිය කොහොම වෙන්නේ ඇද්ද? සතර මහා තෙරවරුන්ගේ 이르දිමේ ශක්තිය ඊට වඩා කොයි තරම්නම් ඉහළින් තියෙන්නේ ඇද්ද? පින්නතනේ මේවා කවදාවත් අපිට හිතා ගන්නවත් පුළුවන් මානයක තියෙන දේවල් නෙවෙයි. එහෙමනම් 이르දිමන්තයින් අතර අග්‍රස්ථානයේ වෙනුවෙන්ම පාරමිතා සම්පූර්ණ කරපු මේ ශාසනයේ මහා 이르දිවන්තයන්න් වහන්සේ හැටියට විරුදාවලිය ලැබපු මහමුගලන් මහරහතන් වහන්සේගේ 이르දිය කොහොම වෙන්නේ ඇද්ද සඳහන් කරනවා මේ ශාසනයේ දෙවන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේත් ගෝර වූ මරණයට පත් වුණේ හරියට සිංහ මුඛයට පත් මුවෙක් වාගේ කියලා. මේ මහා 이르දිවන්තයන් වහන්සේත් ඒ තරම් 이르දි තියාගෙනත් පිරිනිවන් පෑවා. මාරයාගේ වසඟයට අහු වුණා. මුගලන් මහරහතන් වහන්සේ මරු වසඟයට ගිය හැටි බොහොම සෝචනීයයි. උන්වහන්සේගේ පිරිනිවන් පෑම අපි වෙනම සාකච්ඡා කළ යුතු කරුණු ටිකක්. නමුත් මේ මරණ සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන නිසා මේ වෙලාවේ මේ සිහිපත් කළේ ඒ මහා 이르දිවන්තයාණන් වහන්සේ මරුතුරුලට වැඩම කරපු හැටි. ඒකයි උදාහරණයකින් සඳහන් කළේ සිංහයෙකුගේ කටට අහුවෙච්ච මුව පොව්වෙක් වගේ කියලා. මරණයේ තරම් එතරම් මරණය භයානකයි. අහවල් පුද්ගලයාට අහවල් 이르දිය පාවිච්චි කරලා මරණයෙන් බේරෙන්න පුළුවන් කියලා කාරණාවක් නැහැ. එහෙනම් මේ 이르දිවන්තයාට මරණයෙන් බේරෙන්න කොයි තරම් ක්‍රම තියෙන්නේ නැද්ද? කොයි තරම් උපක්‍රම යොදන්න පුළුවන්ද? එහෙමනම් ඒ 이르දිය පාවිච්චි කරලා ක්‍රම පාවිච්චි කරලා උපක්‍රම පාවිච්චි කරලා මරණයෙන් මිදෙන්න බෑ කියලායි සඳහන් කරන්නේ. ඒ මහා 이르දිවන්තයන් වහන්සේලා තමන්ගේ 이르දියත් එක්කම මරණයට ගියා. 이르දිය කොහෙවත් තියලා ගියේ නෑනේ. ලෝකයක් මවිතයටපත් කරපු දෙවි බඹුන් පුදුමයටපත් කරවපු ඒ මහා 이르දියත් අරගෙනම උන්වහන්සේ පිරිනොම් පෑවා. මරු අසඟයට ගියා. ආන් ඒ වාගේ සක්වලවල් ගණන් 이르දියෙන් හොලවන්න පුළුවන් මහ ශක්තිය තිබිලත් උන්වහන්සේත් මරු අසඟයට ගියා නම් මොකවත්ම කරගන්න බැරි අපි මායя වසඟ කරගන්නවා කියන කාරණාවේ තව මොනව හිතන්නද පිළිතුරු. එහෙමනම් අපි හැමෝම ඒ කාන්තේම මරු අදිනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ මරණයට සූදානම් වෙන එක ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය. මොකද පින්නතනේ අපි මේ කරුණ ඔක්කොම සාකච්ඡා කරන්නේ අපි මැරෙනවා කියන කාරණාව මතක් කරගන්න. එහෙම මැරෙන බව නිතර නිතර සිහිපත් කරනකොට අපිට අපි ගැන ඇතිවෙන්න ඕන මහ ලොකු කැක්කුමක්. අපි සමහරලාට ওই වචනේ නිතර පාවිච්චි කරනවානේ. මට අහවලා ගැන ලොකු කැක්කුමක් තියෙනවා. මට එයාට වෙන්න යන දේ පිළිබඳව ලොකු කැක්කුමක් තියෙනවා. මේ මේ විදිහට අපි කතා කරනවානේ. අපිට ඒ අය ගැන කැක්කුමක් තියෙනකොට ඒ අයට ඒගොල්ලෝ ගැන ගාණක් නැහැ කියලා. දැන් අපි හරියට දුකටපත් වෙනවා අහවල් පුද්ගලයා කරන වැඩවලින් ඔහු කරදරයටපත් වෙනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලාට අපි දිහා බලාගෙනත් ওই වගේම කැක්කුමක් ඇති. අපි තව අය ගැන කැක්කුමෙන් ඉන්නවා. ආර්යයන් වහන්සේලා අපි ඔක්කොම ගැන කැක්කුමෙන් ඇති. මේ තරම් කරුණු පැහැදිලි කරලා මේ තරම් ධර්ම දේශනා කරලා මේ තරම් අපූර්වට කියලා දීලා තියෙන කොටත් මේ මිනිස්සු ලෝකේ ඉන්න ලොකුම මන්ද ප්‍රඥයින් හැටියට කටයුතු කරන්නේ ඇයි කියලා උන්වහන්සේලාට හිතෙන්නේ නැති. ඇයි ලෝකේ ඉන්න ලොකුම මන්ද ප්‍රඥයින් අඥානයින් කියලා කියන්නේ? තව විදිහකට කිව්වොත් මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩ පුජ්‍යලියෝ කවුද? දැන ඉගෙන ගත්තේ නැති අයද? එහෙම ભેදයක් නැහැ. මොන තරාතිරම හිටියත් කොයි උපාධිය පාස් කරලා හිටියත් කොයි රස්සාව කළත් තාමත් ප්‍රාණඝාත කරනවා නම් ඒ මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයන් අතර ඉන්න එක්කෙනෙක්. තාමත් හොරකම් කරනවා නම් තාමත් වැරදි කාම සේවනය කරනවා නම් තාමත් බොරු කියනවා නම් තාමත් උත්සවයක් වෙලාවක හරි රහමෙර ටිකක් කට ගන්නවා නම් ඒ තමයි ලෝකේ ඉන්න ලොකුම අඥානය කියලා කියන්නේ. මේ කාරණා පහම ඒකාන්ත වූ කර්මපතනම් මැරෙන වෙලාවට මතක් වුණොත් අනිවාර්යෙන් නිරේ උපද්දවනවා නං ඒක දැන දැනත් ඒ කාරණාවේ තවත් යෙදෙනවා නම් ඔහු තරම් අඥානයෙක් තවත් මේ ලෝකේ ඉන්නවද? ආන් ඒකයි මරණ සතිය. මේ මරණ සතිය සිහිපත් කර කර මැරෙන කෙනෙක් ගැන හොඳට දැනගෙන අත්හල යුතු දේවල් මොනවද? වැළඳගත යුතු දේවල් මොනවද? එහෙමනම් අපි හැමෝම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ළඟ ඉපදිලා තියෙනවා නම් යම් අකුසල් ස්වභාවයක් පුළුවන් තරම් වීරිය වඩන්න ඕනේ උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් උපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරන්න නූපන් කුසල් උපදවන්න. එහෙනම් තාම රහමෙර බීලා නැති කෙනෙක් ඉස්සරලාම රහමෙර වොන්න පටන් ගන්නවා නම් තාම වැරදි කාම සේවනය කරලා නැති කෙනෙක් ඉස්සිස්සරලාම ඒ කාර්යය පටන් ගන්නවා නම් මෙතෙක් නූපන් අකුසලයක් උපදවන එකනේ කරන්නේ. මදුරුවෝ කෝඳුරුවෝ වගේ සත්තු මරලා තියෙනවා. නමුත් තාම අපි ඔය හරක් එළුව හාව මෝ වගේ සත්තු මරලා නැහැ. නමුත් කෙනෙක් දැන් තුවක්කුවක් අතට හම්බ වෙලා විනෝදෙටත් එක්ක ඒ වැඩේ පටන් ගන්න යනවා නම් මෙතෙක් නූපන් අකුසලයක් උපදවන්නයි ලෑස්තිය. එහෙම සත්තු මැරුවත් තාම මිනිහෙක් මරලා නැහැ. නමුත් द्वේෂය නිසා සමහරලාට මිනිහෙක් මරන්නත් බැරි නෑ. තවත් නූපන් අකුසලයක් ආයි උපදවනවා. හරියටම මරණය සිහිපත් කරනවා නම් මැරෙන බව දන්නවා නම් සසර දුක පිළිබඳවත් වැටහෙනවා නම් අපි නූපන් අකුසල් උපදවනව වෙනුවට නූපන් අකුසල් නූපදවන්නම වීරිය වඩනවා. එහෙමනම් සිල් ආරක්ෂා කරන්නත් තව බොහෝ කුසල් උපදවන්නත් උපන් කුසල් රැකගන්නත් මරණ සතිය අපි හැමෝටම ප්‍රයෝජනයක් වෙනවා. ආන් ඒ නිසා මරණ අනුස්සතිය බොහෝම වටිනවා. අපි වගේ සාමාන්‍ය අය මාරයට කොහොම වසඟ වෙනවද කියන කාරණාව තේරුම් ගන්න තමයි මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ ගැන අපි සාකච්ඡා කර කර යන්නේ. ඒ උත්තමයන් වහන්සේලාට එහෙම වුණා නම් අපිට අපිට කොහොම නොවේද? එහෙමනම් පින්නතනි ඊර්දි මහත්තතාවය පිළිබඳව අපි ওই කරුණු බොහොම කෙටියෙන් දැක්කුවේ. මේක හොඳට දැනගන්න නම් මුගලන් මහරහතන් වහන්සේගේ ඊර්දිය සම්පූර්ණයෙන් අපි සෑහෙන ප්‍රමාණයක් හරි ධර්මයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. උන්වහන්සේ මොනවද ඊර්දිය පාවිච්චි කරලා කරලා තියෙන්නේ? මොනවද උන්වහන්සේට කරන්න බැරි වෙලා තියෙන්නේ? උන්වහන්සේට මරණය දිනන්න විතරක් බැරි වෙලා තියෙනවා. ඒ 이르දීන් තව බොහෝ දේවල් කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟට පුණ්‍ය මහත්තතාවය. ලෝකනාතං තපෙත්වාන යේචඤ්ඤේ අත්තිපානිනෝ. මෙතන සඳහන් කරනවා සරියුත් මහතෙරුන් වහන්සේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හැර එදා ජීවත් වුණ ප්‍රාණීන් අතර කොයිතරම් ප්‍රඥාවන්තද මේ කාරණාව පිළිතුරේ මෙහෙම සඳහන් කළොත් බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ හැර මේ ලෝකේ තව මහරහතන් වහන්සේලා කොච්චර වැඩ හිටියද? ඒ මහරහතන් වහන්සේලාත් සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආර්ය උත්තමයන් වහන්සේලාත් නොයෙක් සිල් ගුණ ආරක්ෂා කරගෙන පෝෂණය වෙච්ච තවත් බොහෝ ශ්‍රද්ධාවන්තයිනුත් නොයෙක් ශිල්ප ශාස්ත්‍ර හදරලා බුද්ධිය දියුණු කරගත් අය ආදී මේ සියලුම දෙනා විශ්ව ධාතුවේ කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය අප්‍රමාණ ගණන් සත්වයින් සියලු දෙනාම එක පැත්තක් බුදුරජාණන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේත් හැර අන් සියලු දෙනාම එක පැත්තක්. එතකොට සඳහන් කරනවා ඒ විශ්වයේ ජීවත් වෙන අනික් සියලුම දෙනා ඒ සියලුම දෙනාගේ ප්‍රඥාව එකට එකතු කළොත් සැරියොත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් ඒ සියලු දෙනාගේම ප්‍රඥාව නැහැ කියලා. එහෙමනම් මේ ශාසනයේ පළමුවන ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපි තව කවර කතාවද? මුළු විශ්වයේම ඉන්න සියලු දෙනාම එක පැත්තක්. සරියුත් මහරහතන් වහන්සේ තනියම පැත්තක්. භාග්‍යතුන් වහන්සේ හැර. ඒ අයගේ ප්‍රඥාවට සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ළඟට ලං වෙන්න නැතියා. සොලොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියන්නේ. මොකද්ද මේ සොලොස් කලාව කියලා කියන්නේ? සොලොස් කලාව කියලා කියන්නේ යම් දෙයක් 16 වතාවක් 16ෙන් බෙදෙනවා. එතකොට කොයිතරම් ප්‍රමාණයක් එනවද? මේ කියන ප්‍රමාණය කෙස් ගහක මට්ටමටත් වඩා කුඩායි. සොළොස් කලාවෙන් එක කලාවක් කියහම. යම් දෙයක් 16න් 16 වතාවක් බෙදලා. තවත් ඉතුරු වෙනවා නම් යම් ප්‍රමාණයක් ආන් ඒ ප්‍රමාණය තමයි සොළොස් කලාවෙන් එක කලාවයි කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ හැර අනිත් සියලුම දෙනාගේ ප්‍රඥාව සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ මහා ප්‍රඥාවන්තයාට මොනවද කරන්න බැරි? මේ මහා ප්‍රඥාව කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද? මායාවෙන් මග අරින්න. දැන් සාමාන්‍යයෙන් අපි නොඑක් දේවල් වලින් මග අරගන්න නොඑක් නොඑක් කපටිකම් වංචාකම් කරනවා. නමුත් ඒ කපටිකම් වලින් වංචාකම් වලින් පුළුවන් වෙයිද අපිට මායාවෙන් බේරෙන්නත්? එහෙනම් මේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ මේ හැම එකක්ම දන්නවා. උන්වහන්සේට තිබුණනේ මායя රවට්ටලා එහෙම හැංගෙන්නේ. මාරයා රවට්ටලා එහෙම එහෙම ඇග අරගන්න. ඒ වැඩේ කරන්න ඒ වැඩේ කරන්න බෑ පින්නතුනි. ආන් ඒ නිසා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ හැර අන් සියලු ප්‍රාණීන්ගේ ප්‍රඥාව සැරියුත් මහතෙරුන්ගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා. ඒ තරම් මහා ප්‍රඥාවක් ඇති ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ මාරයාගේ ආධිපත්‍යයට යට වුණා. එහෙම නැත්නම් මායя තමන්ගේ ආධිපත්‍ය පතුරවනකොට ඒ මහා ප්‍රඥාවන්තයත් ඒ ආධිපත්‍යයට යට වුණා. එහෙමනම් මම කවුද කියලා තමයි මෙතන අහන්නේ. ඊළඟට පින්නතුනි, ඊටාම කෙටියෙන් අපි මේ සාකච්ඡා කරන කරුණු සඳහන් කරනවා විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන කරුණු දැනගන්න ඕනේ කියලා. මේ මහා ප්‍රඥාවන්තයා කියලා කියහම ඇයි මේ මහා ප්‍රඥාවන්ත කියන්නේ කියන කරුණු අපි වෙනම අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා දැනගන්න ඕනේ. එතකොට තමයි දැනෙන්න පටන් ගන්නෙ මෙච්චර මෙච්චර මෙච්චර හැකියාවන් තිබිලක් මරණයෙන් බේරෙන්න බැරි වුණා නිතින් කියලා හිතෙන එතකොට. එතකොට මරණය කොයිතරම්නම් ප්‍රබලද? ලෝකේ ඉන්න කවුද මරණයට යටත් නැත්තේ? මේ විශ්ව ධාතුවේ මරණය කොයිතරම් ලෝකයේ Tamanට නතු කරගෙන ඉන්නවද? ආන් ඒ නිසා සරියුත් මහතෙරුන්ගේ ප්‍රඥාව ගැන මුගලන් මහතෙරුන්ගේ 이르දිය ගැන විශේෂයෙන් අධ්‍යයනය කරන්න කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා මේ මහා ප්‍රඥාවන්තයන්ට කොයිතරම් දේවල් කරන්න පුළුවන් වුණත් මාරයට විරුද්ධව මොකවත් කරන්න කරන්න බෑ කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට උදාහරණ කීපයක් පෙන්නනවා. දැන් මේක විශේෂයෙන් අධ්‍යයනය කරන්න කියවන්නේ. මහා මුහුදේ තියෙන රැලි උන්වහන්සේට කියන්න පුළුවන්. මේ තප්පරේ මේ වෙලාවේ මුළු මහා සාගරේ රැලි කීයක් නැගෙනවද කියලා ඇහුවොත් අහනකොටම කියනවා. මේ මහ පොළොවේ තියෙන වැලි ඇට ගානින් කියනවා. මහ පොළොවේ වැලි ඇට මෙච්චරයි කියලා වැලි ඇට ගානින් කියනවා අහපු ගම. අහසේ තියෙන තරු තරු කැටයක් ගානේ කියනවා ඇහුවොත්. තරම්ම ප්‍රඥාවන්තයි. අහන ප්‍රමාදයට උත්තර දෙන්න පුළුවන්. නමුත් ඉතින් මරණය උන්වහන්සේද යට කරගෙන යනවා කියන එකයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පින්තනේ සඳහන් කරනවා ස්වයම්බෝ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පසේ බුද්ධත්වයේ ලබාගත් උත්තමයිනුත් මරණයෙන් නම් මිදුනේ නැහැ කියලා. සරියුත් මහරහතන් වහන්සේට ස්වයම්බු ඥානයෙන් වැටහෙන නුවණක් තිබුණද? එහෙම නුවණක් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට පස්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවට පස්සේ තමයි ඒ අවබෝධය එන්න පටන් ගත්තේ. නමුත් පසේ බුදු කෙනෙක් කියලා කියන්නේ කාගෙන්වත් බණ අහලා බුදු වෙච්ච කෙනෙක්ද? තනියමම තමන්ගේ ඥාණයෙන්ම තමයි හොයාගත්තේ. තමන් මේ ඥාණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගත්ත මේ මහෞත්මයන් වහන්සේ මරණයට ලක් වෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් නම් හෙව්වේ හෙව්වේ නැහැ. එහෙමනම් පසේ බුදුරජාණන් වහන්සේත් මායාවේ වසඟයට යන්න ගියා. එහෙමනම් මම කෙසේ මිදෙනවද කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. තන්තං නිමිත්ත මාගම්ම විමං සත්තා මහේසයෝ සයම්බු ඥාන තේජේන යේපත්තා ආසවක්කයන් ඒක චරියා නිවාසේන කග්ග සිංහ සමූපමා තේපි නාතිගතා මච්චුං මාදිශේසු කතාවකා ඒ ඒ නිමිත්ත පැමිණි නිසා මහා පරීක්ෂණ කරමින් විමසුව නිසා තමා තුළ ඉපදුන ඥාන තේජසින් යමක් પ્રાપ્ત වෙනවා නම් අරහත්වයට තනිව හැසිරෙන කඟ වේන අඟකට උපමා සහිත මේ කවුරු ගැනද මේ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන තනිව හැසිරෙන කඟ වේන අඟක් වගේ සමහර කඟ වේනගේ තියෙන්නේ එක අඟයි තව අංග නැහැ ඒ හින්දා ඒ අංග තනියම තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ තනියමම ධර්මය අවබෝධ කරගත්තා. කංගවේන අංගකට උපමා සහිත ඒ පසේ බුදුරජාණන් වහන්සේලාද මරණය යටත් කළේ නෑ කියලා සඳහන් කරනවා. මරණය උන්වහන්සේලා යටත් කළා. නමුත් උන්වහන්සේලා මරණය යටත් කළේ මරණය යටත් කළේ නෑ. එහෙමනම් මා වෙන්නේ ගැන කවර කතාවද? ඊළඟට පිනතිරි සඳහන් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් කෙසේ අදිෂ්ඨාන කළ යුතුද කියලා. හත්වෙනි කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ 80 ව්‍යංජනයන්ගෙන් ප්‍රතිමන්ඩිතයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් විචිත්‍ර වුණ රූපකායක් සහිතයි. සියලු ආකාරයෙන් පිරිසිදු වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදීන් යුක්තයි. පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් සීලයක් රකිද්දී කෙලස් තිබුණ පාටක්වත් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ තුලින් පෙර කෙලස් තිබුණ පාටක්වත් පේන්නේ ඒ තරම්ම සීල තේජසින්ම බුදුරජාණන් වහන්සේ බබලෙනවා. සමාධිය මේ ප්‍රමාණයයි කියලා හිතාගන්නවත් බෑ කියලා සඳහන් කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවත් එහෙම්මම තමයි. විශේෂයෙන් සඳහන් කරනවා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට මහමුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දකින්න බෑ කියලා. මුගලන් මහරහතන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව දකින්න බෑ කියලා. සාරිපුත්තයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව දකින්නත් බෑ. යන්තම් අනුමාන කරනවා විතරයි කියලා කියන්නේ. එහෙනම් අපි මුලින් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන සඳහන් කළානේ. මුළු විශ්වයේ ඉන්න සියලු දෙනාගේම ප්‍රඥාව උන්වහන්සේගේ ප්‍රඥාව ළඟ සොළොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා. ඒ මහා ප්‍රඥාවන්තයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන යන්තමට අනුමාන කරනවා විතරයි හිතාගන්නවත් බෑ සරියුත් මහරහතන් වහන්සේ. ඒ තරම් මහා ප්‍රඥාවක් තිබුණා. සඳහන් කරනවා පින්නතින සමහර කෙනෙකුට කසින වඩනකොට කසින නිමිත්ත පහළ වෙනවා. ඒ කියන්නේ ආලෝකයක් පහළ වෙනවා. ඒ ආලෝකයේ සමහර කෙනෙකුට තමන් ඉන්න තැන ඉඳලා අඩියක් ඉස්සරහින් පේනවා. සමහර කෙනෙකුට අඩි දෙකක් ඉස්සරහින් පේනවා. සමහර කෙනෙකුට හැතැම්මක් වාගේ ඈතින් පේනවා. සමහර කෙනෙකුට හැතැක්ම දෙකක් තුනක් හතරක් පහක් ඈතින් පේනවා. සමහර කෙනෙකුට රට පුරාම පැතිරිලා පේනවා. සමහර කෙනෙකුට මහද්වීපයක් ආදී වශයෙන් සඳහන් කරනවා සමහර බ්‍රහ්මයන් මේ කටින නිමිත්ත සක්වලවල් ලක්ෂ ගණන්ට පතුරවනවා කියලා. තමන්ගේ කසින මණ්ඩලයේ ආලෝකය සක්වලවල් ලක්ෂ ගණන් පතුරවලා ඉන්නවා කියලා. ඒ තරම් ඒ ආලෝකය විහිදවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කාරණාව එහෙම සඳහන් කරලා පැහැදිලි කරනවා. සිද්ධාර්ථ කුමාරයාටත් පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා කියලා. පංච අභිඥා අෂ්ට සමාපatti. සිද්ධාර්ථ කුමාරයාටත් තිබුණා. එතකොට සිද්ධාර්ථ කුමාරයාට පංච අභිඥා අෂ්ට සමාපatti පැවිදි වෙන්න බුදු වෙන්න කලින් තිබුණේ නැද්ද කියලා අපිට හිතෙනවා. නමුත් ධර්මයේ සඳහන් කරනවා තිබුණා කියලා. ඒවා අපිට තේරෙන්නේවත් නෑ මේ මහා ගුණ කදම්බේ ස්වභාවය. සිව්පිලි සිඹියාපත් කියලා කියන්නේ රහත් නොවිච්ච කෙනෙකුට ලැබෙන දෙයක්ද? සිව්පිලි සිඹියා කියන්නේ රහතන් වහන්සේ නමකට ලැබෙන විශේෂ ඥාන හතරක්. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන. සිව්පිලි සිඹියා සහිතව රහත් වුණා කියලා අපි කියන්නේ එහෙනම් සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ රහතන් වහන්සේලාට තමයි මේ ශාසනයේ මහ රහතන් වහන්සේලා කියලා කියලා තියෙන්නේ. සිව්පිලි සිඹියා තියෙන නිසා. නමුත් දැන් අපි පින්නතුණු සඳහන් කළානේ රහතන් වහන්සේ නමකට විතරක් සිව්පිලි සිඹියා පහළ වෙනවා කියලා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වුණාට ඊතා සුවිශේෂී වූ පුද්ගලයෝ වැඩ ඉඳලා තියෙනවා රහත් වෙන්න කලින් සිව්පිලි සිඹියාපත් තියන අය. රහත් වෙලා නැහැ තව. එහෙම තා විශේෂිත අය මේ ශාසනයෙත් ඉඳලා තියෙනවා. එයින් එක්කෙනෙක් දැන් අපි කතා කළා සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන. නමුත් අපි ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කළාද? බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් තමන් වහන්සේගේ හිත ඇතුලේ වචන කීයකින් පරිවර්තනය වෙනවා කියලාද කියන්නේ? වචන 60000කින් පරිවර්තනය වෙනවා කියලා. එතකොට මේ ලක්ෂ ගණන් මේ අනන්ත විශ්වයේ ලක්ෂ ගණන් සක්වලවල් තියෙන මේ විශ්වයේ සියලුම ප්‍රාණීන් එක පැත්තක තියලා ඒ අයගේ ප්‍රඥාවයි සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවයි දෙකේ වෙනස අර අයගේ ප්‍රඥාව සොලස් කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කිව්වේ. සරියුත් මහරහතන් වහන්සේට උපමා කරාම ආන් ඒ අතර ආනන්ද ස්වාමින් වහන්සේත් හිටියනේ. සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හැර කියලානේ කිව්වේ. එතකොට මේ තරම් මහා ප්‍රඥාවන්තයොත් ඉඳලා තියෙනවා එතන. එහෙනම් ඒ තරම් ප්‍රඥාවක් ආනන්දයන් වහන්සේට තිබුණා. රහත් වෙන්න කලින් සිව්පිලි සිඹියා ලබාපු එක උත්මයෙක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. එතකොට සංසාරේ මොනතරම් පුණ්‍ය මහත්වයක් තියෙන්නේ නැද්ද? එහෙමනම් පින්නතුනි මේ ශාසනය එහෙම හිටපු අය සිව්පිලි සිඹියා සහිතව වැඩ හිටපු අය භාග්‍යතුන් වහන්සේට හුඟාක් පල්ලෙහින් හිටියා. සිද්ධාර්ථ කුමාරයාට වඩා ඉහළින් හිටියද? සිද්ධාර්ථ කුමාරයාට වඩා ඒ රහතන් වහන්සේලාත් පල්ලෙහින් හිටියා. තාම බුදු වෙලත් නැති තාම මහාන වෙලත් නැති තාම කෙලෙස් ප්‍රහීණය කරලත් නැති සිද්ධාර්ථ කුමාරයාට වඩා පල්ලෙහින් තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ හිතා ගන්න පුළුවන්ද මේ කාරණාව ඇයි මතකද අර වේරංජක කියලා බමුණෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට බැන්නා වැඩි හිටියන්ට ගරු කරන්නේ නැහැ කියලා තමන්ට වඩා වයසින් වැඩි අය එනකොට නැගිටින්න ඕනේ කියලා කියන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා මම අහලා තියෙනවා ඔබ වහන්සේ වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ කියලා. මම ඒක බලන් ආවේ. අද මම ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඔබ වහන්සේ මට වඩා වයසින් කොච්චර බාලද? නමුත් මං ආවා කියලා ඔබ වහන්සේ නැගිටින්නේ නැහැ. ආසන පැනෙව්වේ නැහැ. එහෙම චෝදනා කළා. ආන් එදා අපේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහමණයට බ්‍රාහමණය ලොව්තුරා බුදු වෙච්ච මම කාට වඳින්නද? ලොව්තුරා බුදු වෙච්ච මම කාට ආසන පනවන්නද? කාට පෙර ගමන් එන්නද? බ්‍රාහමණය. බුද්ධත්වයෙන් පස්සේ වෙන දේවල් ගැන කතා කරන්න එපා. එදා මව්කුසෙන් බිහි වෙලා මම උතුරු දිහාවට සත්පියවර මයින වෙලාවේ මහා කල්ප 16000ක් අවශ්‍ය තියෙන සුද්ධාවාසයේ අරහත්ත්වයෙන් වැඩ ඉන්න මහ බ්‍රහ්ම රාජය වෙවිලා මං ගාව දන ගහලා වැඳලා කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ හැර තවත් උතුම් අය මේ ලෝකේ කොහෙද ඔබ වහන්සේට වඩා උතුම් තබා ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් මේ විශ්වයේ නැහැ බ්‍රාහ්මණය එදා උපන් සිද්ධාර්ථ කුමාරයා එවන් ආර්යයන් වහන්සේලාගෙන් වැඳුම් ලැබුවා නම් ආර්යයන් වහන්සේලා සිද්ධාර්ථ කුමාරයාට වැඳා නම් ලෞතර බුදු වෙච්ච මම අද කාට වඳින්නද? කාට අසුන් පනවන්නද? ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ මහත්වය. පින්නතුනි බෝධි මූලයේදී ප්‍රථම යාමයේ ඉක්ම යනකොටම පුබ්බේ නිවාසානුස්සති පහළ වුණා කියලයි කියන්නේ. එතකොට දැන් මුලින් කිව්වා ෂඩ් අභිඥා තිබුණා කියලා. එතකොට අභිඥාවක් කියන්නේ පුබ්බේ නිවාසානුස්සති නැද්ද? තියෙනවා. එතකොට එහෙනම් එතන තියෙනවා කියලත් ඇයි බෝධි මූලයේදී නැවත පුබ්බේ නිවාසානුස්සති ප්‍රථම යාමේ ලැබුණා කියලා කියන්නේ? එදා තිබුණා නම් යම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට වඩා අසංඛ්‍ය අප්‍රමාණ තරම් ප්‍රමාණයක් ඒ වෙලාවේ බෝධි මූලයේදී ලැබෙනවා. එදා ප්‍රමාණයක් තිබුණා. බුදු වෙනවත් එක්කම සීමාවක් නැතුවම ඕනම දෙයක් දකින්න පුළුවන් ප්‍රමාණයට භාගිතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසුති ඥානය වැඩෙන්න පටන් ගත්තා. ඒකයි එතන එහෙම සඳහන් කළේ. අනේ නිසා සඳහන් කරනවා කලින් තියෙන ඥානයත් දැන් තියෙන ඥානයත් අතර විශාල පරතරයක් තියෙනවා කියලා. උඩ යට හා සියලු දිශාවන් එකපාර පේනවා. උඩත් පේනවා යටත් පේනවා. හරහට සියලු දිශාවන්ම පේනවා. කල්ප අසංඛ්‍ය ගණන් පේනවා. නිකන් නෙමෙයි කල්ප අසංඛ්‍ය ගණන් පේනවා. එහෙම පේන නිසානේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරන්නේ. මේ මහා කල්ප අසංඛ්‍ය කීයකට කලින් හිටපු අය ගැන දේශනා කළාද? උන්වහන්සේ බුද්ධත්වයේ ලබන්න හිතපු කාලේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1කට කලින් ඒ කාලෙත් දැකලා ඒ කාලේ ගැන දේශනා කළා. එහෙනම් කල්ප අසංඛ්‍ය ගණන් පේනවා කියලා කිව්වේ ඒකයි. ඊළඟට පින්නතුනේ පෙර තිබුණට වඩා යම් උසස් මට්ටමක් තමා බුද්ධත්වයේදී මේ පුබ්බේ නිවාස අනුස්සති ලැබුණා කියලා කියන්නේ පෙරට වඩා හුඟක් උතුම් මට්ටමක්. සමහර වෙලාවට පින්තුනි සමහර අය ළඟ මෙහෙම මතයක් තියෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ දැන් පුබ්බේ නිවාසානුස්සති තියාගෙනනේ දුෂ්කර ක්‍රියා කරන්නේ. ඉතින් ඒ නිසා මතයක් තියෙනවා සමහර අයගේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් එදා හරියටම බණ අහලා තිබුණා නම් මෙදා දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ සමහර අයගේ මතයක්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ජෝතිපාල මානවකයාකින් යම් වචනයක් කියුණා. අගෞරවයට නෙමෙයි. ගෞරවය නිසා. බුදුවරු පිළිබඳව තියෙන ගෞරවය නිසා. බුදුවරු එහෙම ළඟ ළඟ පහළ වෙන්නේ නැහැ කියනවා වගේ කියන්න නිසායි එහෙම කීවේ. නමුත් වචනේ වැරදි. ඒක හින්දා එදාම ගිහිල්ලා එදාම වැඳලා එදාම සමාවත් අරගෙන ඒ ශාසනේ පැවිදි වෙලා ජීවිතේ තියනකන් ඒ ශාසනය වෙනුවෙන් කටයුතු කළා. අන්න ඒක නිසා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා හරි ලෞතර බුදු වෙන්න ලැබුණ මිසක් ඒ ටික නූනනම් ලොව්තුරා බුද්ධත්වය පවා අහිමි වෙන්න තරම් මහ බරපතලයි කියම. එහෙමනම් මේ විපාක දුන්න ටික බුදුරජාණන් වහන්සේගේ ಗುಣ මහත්වයේ ප්‍රමාණය අපිට කියාපාන තැන. උන්වහන්සේගෙන් බණ ඇහුවා කියලා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න එළඹෙන්නේ නැත්නම් ඒක හොඳයි. නෑ බණ ඇහුවේ නෑ කියලා නෙමෙයි එහෙම වුනේ. ඒ කර්මය එච්චර බලවත් හින්දා. ඒක ලංකාවේ අද තියෙන මිත්‍යා දෘෂ්ටියක්. පිළිතුර ඊළඟ සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියෙන් ලෝකේ පහළ වෙනකොට මේ ලෝකේ ආර්යයන් වහන්සේලා හිටියේ නෑ කියලා. සිද්ධාර්ථ කුමාරයා උපදින කාලේ මේ ලෝකේ ආර්යයන් වහන්සේලා හිටියේ නෑලු. හිටියේ නැද්ද ලෝකේ ආර්යයන් වහන්සේලා? හිටියනේ. ඒ හිටපු බව බෝසත් උපත ගැන විස්තර කරන තැනම සඳහන් කරනවානේ. අපිත් දැන් කලින් විස්තර කළානේ. ඉපදිලා හත් පියවරක් ඉදිරියට වඩිනකොට ඉපදෙන වෙලාවෙත් මහා මායා දේවීන් වහන්සේගේ කුසෙන් බිහි වෙනකොටම පිළිගන්න ළඟට ආවේ කවුද? සුද්ධාවාස වැඩ ඉන්න සෞඛ්‍යලෙසන් අසපු අරිහත් මහා බ්‍රහ්මරාජියෝ හතර දෙනෙක්. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා උපදින කාලේ ආර්යයන් වහන්සේලා වැඩ ඉඳලා නැද්ද? මේ සක්වලේ ආර්යයන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. අපි ඊළඟට සඳහන් කළා සිද්ධාර්ථ කුමාරයා තමන්ට වඩා වැඩිමහලු කෙනෙක්. තමන් විසින් ගරු කළ යුතු කෙනෙක්. මේ රැස් වෙලා ඉන්න විශාල පිරිස අතර ඉන්නවද කියලා හතර පැත්ත බලනකොට හතර පැත්තෙම ഘോഷා කරලා කීවේ ස්වාමීනි ඔබ වහන්සේ ඉක්ම යනවා තබා ඔබ වහන්සේට සමාන වෙන්න කෙනෙක්වත් කොහෙවත් නැහැ. ඔබ වහන්සේමයි ශ්‍රේෂ්ඨ. එහෙම කියලා මහා කල්ප 16000ක් අවශ්‍ය තියෙන ආර්ය වූ බ්‍රහ්මරාජයෝ දන ගහලා වැන්දා. රහත් බ්‍රහ්මයෝ දන ගහලා වැන්දා. එහෙමනම් ආර්යයන් වහන්සේලා ඒ කාලේ හිටියේ නෑ කියලා කියන්න පුළුවන්ද? මේ සක්වලේ ආර්යයන් වහන්සේලා හිටියා. එහෙනම් එහෙම කෙනෙක් කියනවා නම් ඒක ඒක මුසාවාදයක්. ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඊළඟට ඒ අය කියනවා ආර්යයන් වහන්සේලා වැඩ හිටියා නම් ඇයි බුදු වෙන්න දුෂ්කර ක්‍රියා කර කර ඔච්චර වෙහෙසුනේ කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි බුදු වෙන හැටි ඒ ආර්යයන් වහන්සේලාගෙන් අහගන්න තිබ්බනේ. අහගෙන බුදු වෙන්න තිබුණානේ. යන්තම් හරි ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තේරෙනවා ඒ ආර්යයන් වහන්සේලා බුදු වෙන හැටි දන්නවනම් උන්වහන්සේලා මොකටද රහත් වෙන්නේ? නේද? රහත් බවට වඩා ඊටාම උසස් නම් බුද්ධත්වය උන්වහන්සේලා රහත් වෙන්නේ උන්වහන්සේලා බුදු වෙන්න තිබුණනේ. එහෙනම් මේ මේ අය කතා කරනවා වගේ මේ බුද්ධත්වය කියන එක සාමාන්‍ය දෙයක්ද? තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද බුදු වෙන හැටි? එහෙම කියලා දෙන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද? නමුත් පින්නතේ බුදු වෙන ක්‍රමය රහතන් වහන්සේලා දන්නේ නැහැ. බුදු වෙන ක්‍රමය මහා බ්‍රහ්ම රාජවරු දන්නේ නැහැ. එහෙනම් බුදු වෙන ක්‍රමය දන්නේ ඒකම හොයාගෙන යන බෝසතාණන් වහන්සේලා තමයි ඒක හොයාගෙන හොයාගෙන යනකොට නිසි නිසි වෙලාවට මෙහෙම මෙහෙම ඒක ලබන්න ඕනේ කියලා අවබෝධ කරගන්න. කිසිම බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කළාද බුදු වෙන්නේ? නෑනේ. ලෞතුරා බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේවත් අපි කාටවත් බුදු වෙන්න ධර්ම දේශනා කරලා කරලා නැහැ. එහෙනම් මොකටද ධර්ම දේශනා කරලා තියෙන්නේ? රහත් වෙන්න. බුදු වෙන්න ධර්ම දේශනා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේලා කොච්චර පහළ වෙයිද? මේ තරම් බුද්ධ ශූන්‍ය වෙයිද එහෙමනම්? අනාගතයේට මහා කල්ප අසංඛ්‍ය ගණන් බුදුරු හිග වෙයිද එහෙමනම්? නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ උදෙසා ධර්ම දේශනා කරන්නේ නෑ. අරහත්ත්වයේ උදෙසා ධර්ම දේශනා කරනවා. ඊළඟට පින්නතනේ බුද්ධත්වයේ කියලා කියන්නේ තනියම හොයාගන්න දෙයක්. බෝසතාණන් වහන්සේ උපදින කාලෙත් ආර්යයන් වහන්සේලා අසංඛ්‍ය ගණන් වැඩින්ද ඇති කියලා කියන. ඊළඟට බුදු වෙන්නේ කොහොමද කියලා ඒ ආර්යයන් වහන්සේලා කවුරුවත් දන්නේ දන්නේත් නැහැ. කාගෙන්වත් අහගෙන බුදු වෙන්න පුළුවන්කමකුත් පුළුවන්කමකුත් නැහැ. වෙනතනි සමහර වෙලාවට ධර්මය අධ්‍යයනය කරන්න ගිහිල්ලා සමහර අය පැටලෙනවා. ධර්මය හරියටම දන්නේ නැතිකොට වචන තේරුම් ගන්න බැරිකොට කියන කාරණාව තේරුනේ නැතිකොට තමන් පැටලෙන්න පටන් ගන්නවා. තමන් පැටලිලා ඉඳගෙන ඊළඟට ධර්මයේ විවේචනය කර කර තව හුඟක් දෙනෙක් පටලවනවා. තමන් පැටලිලා අනික් අයත් පටලවලා ගන්නවා. සංසාරේ පිං මැදි පව් වැඩි අය පැටලිලාම යනවා. හැබැයි ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් ආය පැටලි ලෙහෙන්නේ නම් ලෙහෙන්නේ නැහැ. ආන් එහෙනම් හරියටම මේ ධර්මය අධ්‍යයනය කරන්න ඕනේ. හරියටම තේරුම් ගන්න ඕනේ. හරියටම අවබෝධ කරන්න ඕනේ. ආන් එහෙම කෙනෙකුට තමයි ධර්ම රත්නේ මනාව තේරුම් අරගන්න පුළුවන්. ධර්ම රත්නෙන් හරියටම ප්‍රයෝජන ගන්න පුළුවන්. හරියටම දහම් සරණ යන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනාටයි. එහෙම නැති වුණොත් අපෙන් ලෝකෙට මහා අයහපතක් වෙනවා. සමහර අයගේ කල්පනාව බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිකන් තමන්ගේ නෑදෑයෙක් වගේ. තමන් පහුගිය දවසක ඒක තොරතුරු ටිකක් සඳහන් වෙලා තියෙන කාරණාවක් බැලුවා. එතන පුද්ගලයෙක් විස්තර කරනවා මේ සුද්ධෝදන කියලා මහ රජෙක් ජම්බුද්වීපේ ඉඳලා නැහැ කියලා. ජම්බුද්වීපේ හිටියේ සුද්ධෝදන කියලා වතු පාලකයෙක්ලු. සිද්ධාර්ථ කුමාරයා වගේ මහා උසස් උත්තම රතනයක් ඒ වගේ වතුපාලකයෙකුගෙන් බිහි වෙන්න ක්‍රමයක් නැහැලු. ඒ හින්දා සිද්ධාර්ථ කුමාරයා ලංකාවේ ඉපදුනා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වාගේ භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරනවා කිසි ගෞරවයක් නැහැ. බුද්ධ ഘോഷ මහා ස්වාමීන් වහන්සේ කියන්නේ බුද්ධ ഘോഷ කියලා නිකම්ම බුද්ධ ഘോഷ. බුද්ධ ഘോഷ කරපු වැඩ. එහෙම කියන්නේ. හරියට කවුද කියලාවත් දන්නේ නැහැ. අහවල් අහවල් ලේඛකයාගේ පොත්පත්වල මෙහෙම ලියලා තිබුණා කියලා කියන්නේ. දැන් ඔය සුද්ධෝදන මහරජතුමා වතුපාලකයෙක් කියලා ලියලා තිබුණෙත් අහවල් ලේඛකයාගේ පොතේ කියලා කියන්නේ. ඒ ලේඛකයාගේ පොත හරි විශ්වාසයි ත්‍රිපිටකයට වඩා. ඉතින් එහෙම අය ඉන්න රටක් මේක. ඒ හින්දා තමනුත් හරියට පැටලිලා පැටලිලා අනිත් අයත් හරියට පටලවනවා. YouTube වාගේ නාලිකාවල මේ වාගේ ප්‍රකාශ කරාම යටින් දාලා තියෙන එක එක්කෙනාගේ අදහස්. ඒවා බලහම ලංකාව ගැන හරියට දුක හිතෙනවා. මේ මිනිස්සු ඕන පැත්තකට වැනෙනවා. එහෙම කියන මිනිහෙකුටත් බොහොම ආශිර්වාද කරලා තමයි ඇත්තමතු කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකෝට මේ මිනිස්සු තවත් තවත් අන්තපල්ලයට වැටෙනවා. ඒ හුඟක් දෙනා අගේ කරලා තියෙනවා. ඉතින් තමනුත් පැටෙල්ලා අනුලුත් පටලගෙන පටලගෙන යනවා. සංසාරේ පව් වැඩි හින්දාද කොහෙද සමහර අය පැටලීගෙන පැටලීගෙන යනවා. නමුත් වින්නතුනි සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින්න පුළුවන් වුණ මහෞත්මයන් වහන්සේ ප්‍රඥා විමුක්තිය පිළිබඳව ඥාන දර්ශනය පිළිබඳව අපිට කවදාවත් හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා විමුක්තිය ඥාන දර්ශනය අපි කවදානම් දැනගන්නද? අවබෝධ කරන්නද තේරුම් ගන්නද ඒක වෙන්නේ නැහැ කවදාවත්. ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒකයි කිව්වේ අර මහා ප්‍රඥයන් වහන්සේත් යන්තමට අනුමාන කරනවා විතරයි කියලා. ඒ තරම්ම සපරිපූර්ණ වූ ධර්මකයක් සහිතයි බුදුරජාණන් වහන්සේ කියලා ධර්මයේ සඳහන් කරනවා. සපරිපූර්ණ වූ ධර්මකයක් සහිතයි. ධර්මකායක් ගැන ධර්මයේ කතා කරනවා. හැබැයි අද තවත් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මොකක්ද? මනෝ කයක් ගැන. හුඟක් අය හරියට හොයනවානේ මනෝ කය ගැන. එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. මනෝමය කයක් ගැන බුද්ධ ආගමේ කොහෙවත් නැහැ. මනෝ කයක් ගැන නැහැ. මනෝමය කයක් ගැන තියෙනවා. මනෝ කය කියලා එකක් නැහැ. චුල්ලපන්තක මහරහතන් වහන්සේ මොන කාරණාවෙන් අග්‍රයිද? මනෝමය රූපමවන්නන් අතර අග්‍රයි. නමුත් මනෝ රූපමවන්නෝ නෙමෙයි. මනෝමය රූපමවන්නන් අතර අග්‍රයි. හරි සිවුම්. නමුත් අද අපි කොච්චර මේ මහායානික මිත්‍යා දෘෂ්ටිය ගැන කතා කරනවද? මනෝකායි. සමහර අය කියන මේ සත්කමක් කරනකොටත් මනෝකය එළියට ගියා කියලා. මොකද්ද මේ මනෝකය කියලා කියන්නේ? පිළිතුරේ ධර්මයේ සඳහන් කරන්නේ අපේ මනස කියන එක ශරීරයක් නෑ. කයක් කයක් නෑ. අරූපී රූපයක් නෑ. ඒ නිසා මේ මනෝකය කියලා එකක් මනෝකය කියලා එකක් නෑ. මනෝමය කය කියලා එකක් තියෙනවා. අන් ඒ කාරණාවල් මනාව අපි දැන හඳුන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිත් හරියට පැටලෙනවා. කය එහෙම නැත්නම් අපේ හිත අරූපී කියලා කියන්නේ. හිතට රූපයක් නැහැනේ. දැන් මෙතන මනෝ කය කියලා කියහම රූප සහිත කයක් රූප සහිත හිතක්. එහෙම එකක් ගැන බුද්ධාගමෙන් කතා කරන්නේ නැහැ. අරූපී. මනෝමය කයක් තියෙනවා. ඒක පටලගන්න එපා අපේ අයිත්. එහෙමනම් පින්තුනේ අපි මේ මරණානුස්සති භාවනාව ගැන සාකච්ඡා කරනකොට යස මහත්තතාවය කතා කළා. පුණ්‍ය මහත්තතාවය ගැන කතා කළා. යස ගැන කතා කරනකොට මහා මන්දාතු රජුරුව ගැන, මහා සම්මත රජුරුව ගැන, මහා සුදස්සන රජුරුව ගැන අපි කරුණු යම් ප්‍රමාණයකින් සාකච්ඡා කළා. පින ගැන කතා කරනකොට ජෝතිය සිටුතුමා ජටිල මෙණ්ඩක උග්ග කාකවාලිය මේ ආදී අය ගැන සඳහන් කරලා අපි ජෝතිය සිටාණු ගැන කරුණු ටිකක් කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා මහා පුණ්‍යවන්තයෝ ගැන ඊළඟට ශරීර ශක්තිය ගැන තාම මහත්තාවය බලදාසලා බීමසේනලා වාගේ අය ගැන අපි සාකච්ඡා නොකළත් දීර්ඝ වශයෙන් ජාතක පාළියේ සඳහන් වෙන ගත පඬිත ජාතකය පරිශීලනය කරන්න කියලා අපි කරුණු මතක් කළා. ඊළඟට 이르දි මහත්තතාවය සුමන සාමණේරයන් වහන්සේ ගැන 80 මහා ශ්‍රාවකයෝ මහා මුගලන් මහරහතන් වහන්සේ මේ මහෝත්තමයන්න් වහන්සේලා ගැන කරුණු ටික ටික සාකච්ඡා කළා. පඤ්ඤා මහත්තතාවය ගැන කතා කරනකොට සරියුත් මහරහතන් වහන්සේ ගැන කතා කළා. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙනි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවට විතරයි. පච්චේක බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේලා තනියම ධර්මයේ අවබෝධ කරගෙන එකලාව හැසිරෙන කඟ වේන අඟක් වගේ උන්වහන්සේලා තනියම විවේකීව හැසිරෙන බව අපි සාකච්ඡා කරන්න තියදුනා. ඊළඟට අන්තිමට යසස පින ශරීර ශක්තිය 이르දිය සහ ප්‍රඥා යන කරුණු වලින් පරතරයට ගිය අසමසම වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටත් මාරයා ආපු බවයි සඳහන් කරන්න තියෙන්නේ හත් වෙනි කාරණාවේ. එතන මහ වැස්සක්. විශාල ගිනි මැලයක්. විශාල ගිනි මැලයක් තියෙනවා. මහ වැස්සක් වහිනවා. ජින්න තිබ්බ තැනක්වත් හොයන්න බැරි වෙන්නේ ඕනනම් වැස්සට ගින්න විනාශ කරන්න පුළුවන්. ගින්නත් නිමලා, දරත් අරගෙන, අඟුරුත් අරගෙන ගහගෙන මහ මුහුදටම යන්න පුළුවන්. ගින්න තිබුණ තැනක්වත් හොයන්න හොයන්න බැරි කරන්න වැස්සට පුළුවන්. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා පින්තුණි. අපි සඳහන් කළා මේ සක්විති රජවරු ගැන කතා කරනකොට විශේෂයෙන් මහා සුදස්සන රජුරු ගැන කියනකොට. රජුරුවන්ගේ අවසාන අවධියේ ශරීර අවයව පිනා ගිහිල්ලයි තියෙන්නේ. හැම බොහොම වර්ණවත් වෙලා දිලිසෙනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලය ආසන්න වෙනකොට හැම ඉන්ද්‍රියක්ම අතිශයින්ම දීප්තිමත්. සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. මේ සමාධීන්ට සමවදිනකොට භාග්‍යතුන් වහන්සේ මොනතරම් දීප්තිමත් වුණාද සඳහන් කරනවා තනිකර මහ ගිනි අඟුරු කන්දක් වගේ දිලිසෙනවා කියලා. පිරිනවම් පාන මොහොත වෙනකොට වෙනදත් දිලිසුණා. ඊට වඩා තව තවත් දිලිසෙනවා. නමුත් මහා වැස්සකින් මහ ගිනි මැලයක් නිමල දානවා වගේ මාරය නැමැති වරුසාවෙන් භාගිතුන් වහන්සේත් යට කළා. මේ තරම් මහා උත්තමයන් වහන්සේත් මරු අසඟයට වැඩම කළා නම් අපි ගැන කවරනම් කතාද? එහෙනම් ඒ කාරණාවයි අපි මේ සාකච්ඡා කරමින් ආවේ. මරණ සතිය පිළිබඳව දේශනාවේ අපි මේ කරුණු ටික සාකච්ඡා කරගෙන සාකච්ඡා කරගෙන ක්‍රම 8ක් විශේෂයෙන් මරණ සතිය වඩන ක්‍රම 8ක් පිළිබඳව අපි මුලින් කරුණු දක්වලා ඒ ක්‍රම 8 තුන්වෙනි කාරණාව තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. උපසංහරණතු නැත්නම් උපසංහරණ කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. ඒ කාරණාව යටතේ තමයි විශේෂයෙන් හිතන්න කියලා සඳහන් කරපු කරුණු හතක් නැත්තම් මරණය ගැන හිතන්න දේශනා කරපු ආකාර හතක් තියෙනවා. ඒ හත තමයි යස මහත්තතාවය, පුඤ්ඤ මහත්තතාවය, තාව මහත්තතාවය, ඉද්දි මහත්තතාවය, පඤ්ඤා මහත්තතාවය, පච්චේක බුද්ධතු, පච්චේක බුද්ධ මහත්තතාවය, සම්මා සම්බුද්ධතු. කියන මේ කාරණා ටික. යස මහත්තතු, පුඤ්ඤ මහත්තතු, තාව මහත්තතු, ඉද්දි මහත්තතු, පඤ්ඤා මහත්තතු, පච්චේක බුද්ධතු, සම්මා සම්බුද්ධතු. මේ කාරණා හත අපි අද යම් ප්‍රමාණයකින් මේ විදිහට සාකච්ඡා කරලා නිමා කළා. මරණ අනුස්සතිය පිළිබඳව සඳහන් කරන කරුණු අටින් තුන්වෙනි කාරණාව උපසංහරණය කියන කාරණාව යටතේ තමයි මේ ටික සාකච්ඡා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේලාගේ පරිණිර්වාණය පිළිබඳව තවත් කරුණු ටිකක් සාකච්ඡා කරන එක වටිනවා. අතීතයේ පිරිනවම් පාවදාල තවත් බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිළිබඳව උන්වහන්සේලා පරිණිර්වාණයට වැඩම කරපු හැටි කරුණු ටිකක් අපි ඉදිරි දේශනාවේදී සාකච්ඡා කරමින් මේ උපසංහරණය කියන කාරණාව තව ටිකක් සම්පූර්ණ කරලා නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. චක්කුම් උදපාදී ධර්ම දේශනා මාලාවේදී අපි සාකච්ඡා කරන ඉතා විශේෂිත වූ ධර්ම කාරණාවක් තමයි මේ මරණ සතිය. නිවැරදිව කොහොමද මරණානුස්සති භාවනාව සිදු කරන්නේ. තියෙන කාරණාවට අවශ්‍ය කරුණු තමයි මේ භාවනාව පෙළගස්ව ගන්න භාවනාව සම්පූර්ණ කරගන්න නිවැරදි කරගන්න අවශ්‍ය කරුණු තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ කාරණා ටික අවසානයේ අපි කොහොමද මේ කරුණුත් එක්ක නිවැරදිව භාවනාව පෙළගහගන්නේ කියන කාරණාව අපි ආයි ටිකක් සාකච්ඡා කරමු දේශනාවල් ටික අවසන් වෙලා. එහෙමනම් අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ උදාර අරමුණක් හැටියට සිහිපත් කරනවා අපව නිවන් මඟ දොරටුව විවෘත කර දෙමින් අතිවිශාල ශාසනික මෙහෙවරක් සිදු කරන අතිපූජනීය දේශකයන්න් වහන්සේටත් වහවහා සැප සහිත ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාත් මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා.